හොඳයි. අම්දින තවත් අලුතෙන් ප්‍රශ්නයක් ආවා ඒක කියවන්න. මා අවුරුදු 7ක කුඩා දරුවන් දෙදෙනා දෙදෙනා මා නිසා ධර්මයට යොමු වී නමුත් ඔවුන් දෙදෙනා බොහෝ වෙලා බුද්ධ වන්දනාවේ භාවනා කටයුතු සිද්ධ කරයි. මේ ඔවුන්ගේ අධ්‍යාපනයට බාධාවක් වේදයි සිතේ. ඒක ඉතින් තමන් උපක්‍රමශීලීව හසුරව ගන්න ඕනේ. ඒ කරන සත්ක්‍රියාව නවත්තන්න යන්න ඕන නෑ. ඒක වගේම ඉගෙනීමත් ජීවිතයට වැදගත් කියන බව ඒගොල්ලන්ට තේරුම් කරලා දීලා අනිත් කාලය පුළුවන් තරම් ඒ සඳහා යොදා ගන්න උත්සාහ කරන්න.